බාහෙතික සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ ආයස්මා ආනන්දෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය සාවත්තිං පින්ඩාය පාවිසේ සාවත්තියං පිණ්ඩාය චරිත්වා පච්චාබත්තං පිණ්ඩපාත පටික්ඛන්තෝ යේන පොම්බාරාමෝ මිගාරමාතු පාසාදෝ තේනුපසංඛමේ දිවා විහාරාය තේන කෝපන සමයේන රාජාපසේන දීකෝසලෝ ඒක පොණ්ඩරේකං නාගං අබිරුහේත්වා සාවත්ති ආනී ආසේ දිවා දිවස්ස අද්දසාකෝ රාජා පසේනදී කෝසලෝ ආයස්මන්තං ආනන්දං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන සිරිවඩ්ඩං මහාමත්තං ආමන්තේසේ ආයස්මානුකෝ ඒසෝ සම්ම සිරිවඩ්ඩ ආනන්දෝති එවං මහරජ ආයස්මා ඒසෝ ආනන්දෝති අත කෝ රාජා පසේන දී කෝසලෝ අඤ්‍යතරං පුරිසං ආමන්තේසී ඒහිත්වං අම්බෝ පුරිස යේනායස්මා ආනන්දෝ තේනුපසංකමේ උපසංකමිත්වා මම වචනේන ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසා වන්දාහේ පරාජාභන්තේ පසේනදී කෝසලෝ ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසා වන්දතේති එවං ච වදේහි සචේ කිරබන්තේ ආයස්මතෝ ආනන්දස්ස නකින්චි අච්ඡායිකං කරණීයම් ආගමේතු කිරබන්තේ ආයස්මා ආනන්දෝ මොහොත්තං අනුකම්පං උපාදායාති ඒවං දේවාති කෝසෝ පුරිසෝ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිසොත්වායේනා යස්මා ආනන්දෝ තේනුපසංඛමි උපසංඛමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං චිතෝ කෝසෝ පුරිසෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච රාජා බන්තේ පසේනදී කෝසලෝ ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසාවන්දති එවංච වදේති සචේ කිර බන්තේ ආයස්මතෝ ආනන්දස්ස නකින්චි අච්ඡායිකං කරණීයම් ආගමේතු කිර බන්තේ ආයස්මා ආනන්දෝ මොහොත්තං අනුකම්පං උපාදායාති අදිවාශේසිකෝ ආයස්මා ආනන්දෝ තුන්හි භාවේන අතකෝ රාජා පසේන දීකෝසලෝ යාවතිකා නාගස්ස භූමි නාගේන ගන්්වා නාගා පච්චෝ රෝහිත්වා පත්තිකෝව යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තංඨිතෝ කෝ රාජාපසේනදී කෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච සචේ භන්තේ ආයස්මතෝ ආනන්දස්ස නකින්චි අච්ඡායිකං කරණීයම් සාධෝ භන්තේ ආයස්මා ආනන්දෝ යේන අචිරවතියා නදියා තීරන්තේනුපසංකමතු අනුකම්පං උපාදායාති අදිවාශේෂිකෝ ආයස්මා ආනන්දෝ තුන්හි භාවේන අතකෝ ආයස්මා ආනන්දෝ යේන අචිරවතියා නදියා තීරන්තේන උපසංඛමි උපසංඛමිත්වා අඤ්‍යතරස්මින් රුක්ඛමූලේ පඤ්ඤත්තේ ආසනේ නිසේදේ අතකෝ රාජාපසේන දීකෝසලෝ යාවතිකා නාගස්ස භූමි නාගේන ගන්त्वा නාගාපච්චෝරෝ හිत्वा පත්තිකෝව යේනායස්මා ආනන්දෝ තේනුපසංකමේ උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං චිතෝ කෝ රාජා පසේනදී කෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒ සදවෝච ඉද බන්තේ ආයස්මා ආනන්දෝ හත්තරේ නිසේදතෝති අලං මහරජ නිසේදත්වං නිසින්නෝ අහං සකේ ආසනේති නිසේදිකෝ රාජා පසේනදී කෝසලෝ පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ කෝ රාජා පසේන දේ කෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒ සදවෝච කින්නකෝ භන්තේ ආනන්ද සෝ භගවා තථාරෝපං කාය සමාචාරං සමාචරේය යෝස්ස කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි තේ නකෝ මහරජ සෝ භගවත් සතරෝපං කාය සමාචාරං සමාචරෙය්‍ය යස්ස කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝ හේති කිම්පන බන්තේ ආනන්ද සෝ භගවා තථාරෝපං වචේ සමාචාරං තේයාලම් මනෝ සමාචාරං සමාචරේය යස්ස මනෝ සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි නකෝ මහරජ සෝ භගවා තථාරෝපං මනෝ සමාචාරං සමාචරේය යස්ස මනෝ සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝ හේතේ අච්චරියං භන්තේ අබ්බුතං භන්තේ යං හිමයං භන්තේ නාසක්ඛිම් හා පඤ්ඤේන පරිපූර්ණේතුං තං භන්තේ ආයස්මතා ආනන්දේන පඤ්ඤස්ස වෙය්‍යාකරණේන පරිපූර්ණිතං යේතේ භන්තේ බාලා අභ්‍යස්සා අනනොවිච්ච අපරියෝගා හෙත්වා පරේසං වන්නං වා අවන්නං වා භාසන්තේ නමයන් සංසාරතෝ පච්චාගච්ඡාම යේචකෝතේ බන්තේ පණ්ඩිතා ව්‍යත්තාමේ ධාවිනෝ අනුවිච්ඡ පරියෝගා හෙත්වා පරේසං වන්නං වා අවන්නං වා භාසන්තේ ධම්මයන් සාරතෝ පච්චාගච්ඡාම කතමෝ පනබන්සේ ආනන්ද කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහි තේ යෝකෝ මහරජ කාය සමාචාරෝ අකුසලෝ කතමෝ පනබන්සේ කාය සමාචාරෝ අකුසලෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ සාවජ්ජෝ කතමෝ පනබන්තේ කාය සමාචාරෝ සාවජ්ජෝ යෝකෝ මහරජේ කාය සමාචාරෝ සම්භ්‍යාපජ්ජෝ කතමෝ පනබන්තේ කාය සමාචාරෝ සම්භ්‍යාපජ්ජෝ යෝකෝ මහරජේ කාය සමාචාරෝ දුක්ඛ විපාකෝ කතමෝ පනබන්තේ කාය සමාචාරෝ දුක්ඛ විපාකෝ යෝ මහරජ කාය සමාචාරෝ අත්ත්ව්‍යාබාධාය ඵේ සංවත්තති කරව්‍යාබාධාය ඵේ සංවත්තති උභයව්‍යාබාධාය ඵේ සංවත්තති තස්ස අකුසල ධම්මා අභිවඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ කෝ මහරජ කාය සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහේති කතමෝ පනබන්සේ ආනන්ද වචේ සමාචාරෝ පේයාලම් මනෝ සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහේති යෝකෝ මහරජ මනෝ සමාචාරෝ අකුසලෝ කතමෝපන බන්තේ මනෝ සමාචාරෝ අකුසලෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ සාවජ්ජෝ කතමෝපන බන්තේ මනෝ සමාචාරෝ සාවජ්ජෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ සබ්භ්‍යාපජ්ජෝ කතමෝපන බන්තේ මනෝ සමාචාරෝ සබ්භ්‍යාපජ්ජෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ දුක්ඛ විපාකෝ කතමෝ පනබන්තේ මනෝ සමාචාරෝ දුක්ඛ විපාකෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ අත්ථව්‍යාබාධාය තේ සංවත්තතේ තේයාලම් උභයව්‍යාබාධාය තේ සංවත්තතේ සස්ස අකුසල ධම්මා අභිවඩ්ඩන්තේ කුසල ධම්මා පරිහායන්තේ ඒව රූපෝ කෝ මහරජ මනෝ සමාචාරෝ ඕපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහේති කින්නකෝ බන්තේ ආනන්ද සෝ භගවා සම්මේ සංඝේව අකුසලානං ධම්මානං පහානං වන්නේතේ තේ සම්බා කුසල ධම්ම පහේනෝ කෝ මහරජ තථාගතෝ කුසල ධම්ම සමන්නාගතෝති කතමෝ පන බන්තේ ආනන්ද කාය සමාචාරෝ අනෝපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝ හේති යෝකෝ මහරජ කාය සමාචාරෝ කුසලෝ කතමෝ පන බන්තේ කාය සමාචාරෝ කුසලෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ අනවජ්ජෝ කතමෝ පනභන්තේ කාය සමාචාරෝ අනවජ්ජෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ අභ්‍යාපජ්ජෝ කතමෝ පනභන්තේ කාය සමාචාරෝ අභ්‍යාපජ්ජෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ සුඛ විපාකෝ කතමෝ පනබන්තේ කාය සමාචාරෝ සුඛ විපාකෝ යෝකෝ මහරජ කාය සමාචාරෝ නේවත්තව්‍යාබාධාය පේ සංවත්තති න පරව්‍යාබාධාය පේ සංවත්තති න උභයව්‍යාබාධාය පේ සංවත්තති තස්ස අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවර්ධන්ති ඒව රූපෝ කෝ මහරජ කාය සමාචාරෝ අනෝපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහීති කතමෝ පනබන්තේ ආනන්ද වචේ සමාචාරෝ තේයාලම් මනෝ සමාචාරෝ අනෝපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහීති යෝකෝ මහරජ මනෝ සමාචාරෝ කුසලෝ කතමෝ පනබන්තේ මනෝ සමාචාරෝ කුසලෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ අනවජ්ජෝ කතමෝ පනබන්තේ මනෝ සමාචාරෝ අනවජ්ජෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ අභ්‍යාපජ්ජෝ කතමෝ පනබන්තේ මනෝ සමාචාරෝ අභ්‍යාපජ්ජෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ සුඛ විපාකෝ කතමෝ පනබන්තේ මනෝ සමාචාරෝ සුඛ විපාකෝ යෝකෝ මහරජ මනෝ සමාචාරෝ නේවත්තව්‍යාබාධායපි සංවත්තතේ න පරව්‍යාබාධාය පේ සංවත්තති න උභයව්‍යාබාධාය පේ සංවත්තති තස්ස අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවර්ධන්ති ඒව රූපෝ කෝ මහරජ මනෝ සමාචාරෝ අනෝපාරම්භෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහේතේ කිම්පන භන්තේ ආනන්ද සෝ භගවා සබ්බේ සංඝේව කුසලානං ධම්මානම් උපසම්පදං වන්නේ තේතේ සම්බා කුසල ධම්ම පහේනෝ කෝ මහරජ තථාගතෝ කුසල ධම්ම සමන්නාගතෝති අච්චරියං බන්තේ අබ්බතං බන්තේ ඊයාව සුභාසිතං චිදං බන්තේ ආයස්මතා ආනන්දේන ඉමිනාච මයං භන්තේ ආයස්මතෝ ආනන්දස්ස සුභාසිතේන අත්තමනාභිරද්ධා එවං අත්තමනාභිරද්ධාච මයං භන්තේ ආයස්මතෝ ආනන්දස්ස සුභාසිතේන සචේබන්තේ ආයස්මතෝ ආනන්දස්ස හත්ති රතනං කක්කේය හත්ති රතනම්ති මයං ආයස්මතෝ ආනන්දස්ස දදෙය්‍යාම සචේ බන්තේ ආයස්මතෝ ආනන්දස්ස අස්සරතනං කත්තේය අස්සරතනං පිමයන් ආයස්මතෝ ආනන්දස්ස දදේයාම සචේ බන්තේ ආයස්මතෝ ආනන්දස්ස ගාමවරං කත්තේය ගාමවරං පිමයන් ආයස්මතෝ ආනන්දස්ස දදේයාම අපිට බන්තේ මයන්තේ සංජානාම නේසං ආයස්මතෝ ආනන්දස්ස කප්පතේතේ අයං මේ බන්තේ බාහිතිකාරඤ්ඤා මාගදේන අජාත සත්තුනා වේදේහි පුත්තේන වත්තනාලියා පක්ඛිපෙත්වා පහිතා සෝලස සමා ආයාමේන අට්ඨ සමාවිත්තරේන තං බන්තේ ආයස්මා ආනන්දෝ පතිගන්හාතෝ අනුකම්පං උපාදායාති අලං මහරජ පරිපුන්නං මේ සිතේවරන්තේ අයං බන්තේ අචිරවතේ නදේ දෙච්ඡා ආයස්මතා චේව ආනන්දේන අම්මේහිච යදා උපරිපබ්බතේ මහාමේඝෝ අබිප්පවුට්ඨෝ හෝති අතයන් අචරවතේන දේ ඔබතෝ කෝලානේ සංවිස්සන්දන්තේ ගච්ඡති ඒවමේව කෝබන්තේ ආයස්මා ආනන්දෝ ඉමාය බාහිතිකාය අත්තනෝත්ති චීවරං කරිස්සති යම් පනායස්මතෝ ආනන්දස්ස පුරාණන්ති චීවරං තං සබ්‍රක්මචාරේහි සංවිභජිස්සති ඒවායන් අම්හා සංදක්ඛිනා සංවිස්සන්දන්ති මඤ්ඤේ ගමිස්සති පටිගන්හාතු බන්තේ ආයස්මා ආනන්දෝ බාහිතිකන්තේ පටිග්ගහේසිකෝ ආයස්මා ආනන්දෝ බාහිතිකම් අතකෝ රාජා පසේන දීකෝසලෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච හන්ද ච දානි මයං භන්තේ ආනන්ද ගච්ඡාම බහුකේච්ඡාමයං බහුකරණීයාති යස්සද්වානි ත්වං මහරජ කාලං මඤ්ඤසීති අත කෝ රාජා පසේන දීකෝසලෝ ආයස්මතෝ ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමි අතකෝ ආයස්මා ආනන්දෝ අචිරපක්ඛන්තස්ස රඤ්ඤෝ පසේන දිස්ස කෝසරස්ස යේන භගවා තේනුපසංකමේ උපසංකමේत्वा භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ යාවතකෝ අහෝසි රඤ්ඤෝ පසේන දියා කෝසලේන සද්ධින් කතා සල්ලාපෝ සංසබ්බම් භගවතෝ ආරෝචේසේ තංච බාහිතකම් භගවතෝ පාදාසී අතකෝ භගවා භික්ඛෝ ආමන්තේසේ ලාභා භික්ඛවේ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සුලද්ධ ලාභා භික්ඛවේ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස යං රාජා පසේන දී කෝසලෝ ලබති ආනන්දං දස්සනාය ලබති පෛරුපාසනායාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති බාහිතික සුත්තං අට්ඨමං